එමනම් කාල වේලාවත් ඉක්ම යන නිසා අපි සාකච්ඡාව මේ පමණකින් නිමා කරමු. අපේ අනුරුද්ධ හඳුරෝ සම්බන්ධ වෙලා ඉන්න බව පේනවා. ඉතින් උන්වහන්සේට නිතර සහභාගී වෙන්නට අවස්ථාවක් නැහැ. භාවනා වැඩසටහන් වල යෙදෙන නිසා ඉතින් අපි අගය කරනවා උන්වහන්සේට අද දවසේ සහභාගී වෙන්නට අවකාශ ලැබීම ගැන. අපි එහෙමනම් අද දින සාකච්ඡාව මෙපමණකින් නිමවටපත් කරනවා ලබන සතියේ ඉඳලා අපි අලුත් මාතෘකාවකින් පටන් ගන්නෙ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ සාකච්ඡාව. එහෙමනම් ලබන සතියේ හැමදෙනාම සහභාගී වෙන්න තවත් දන්න කල්යාණ මිත්‍රයන් සම්බන්ධ කරගන්න අද දවසේ සහ සම්බන්ධ අපේ පිරිවෙන් අංශේ සංවර්ධනය සඳහා බොහොම කැප වෙලා කටයුතු කරන කන්තලේ විජිත වංශ ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවට සම්බන්ධ වුණා. අපි උන්වහන්සේටත් ආශිර්වාද කරමු. ඒ වගේම අනුරුද්ධ හාමුදුරුවෝ සම්බන්ධ වුණා. උන්වහන්සේ මৌলিক වෙලා තමයි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කළේ. ඒ තරුණ පිරිසත් එක්කලා එකතු වෙලා. ඉතින් අපි උන්වහන්සේටත් විශේෂයෙන් ආශිර්වාද කරනවා. අද දවසේ සහ සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කළ ධර්ම සාකච්ඡාවට මෙම වටිනා දහම් පැන විමසමින් තමන්ගේත් අන් අයගේත් ධර්මඥානය දියුණු කරන්නට සහ සම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ ධර්ම දේශනාව තුළින් ධර්ම සාකච්ඡාව තුළින් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දෙනාගේම ප්‍රඥාව දියුණු කර ගැනීමටත් සුවසේ නිවන් බෝධ කිරීමටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තැන්සක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහෝම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ කරගෙන ධර්ම දාන මේ කුසලය ස්වාමීන් වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නටම හේතු වාසනා වේවා. මේ සඳහා මහන්සි වෙන අපේ දරුවන්ටත් සීල දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධ කරගන්න මේ ධර්ම දානමේ කුසල හේතු වාසනා වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා සම්මාස දෙවන් සන්නයි